ආදායකින්ට කොට්ටාසයට එක අපේක්ෂකෙක් තෝරාපත් කරන්න අයිතිය ලබා දෙනවත් එක්කම ඒක චන්දකුපත් පත්‍රිකාවකින් තව ඡන්ද පත්‍රිකාවක් දෙනවා Tamanගේ පක්ෂය තෝරා. ඉතින් ඒක අතුල් කරලා නැහැ. ඉතින් අපි මේක සෝබිත හම්දුරන්ට පැහැදිලි කළාට පසුව උන්වහන්සේ ඒක පිළිගත්තා වඩා සාධාරණයි කියලා. අපි ඉල්ලීමක් කළේ පුළුවන් නම් ගැසට් එක නතර කරලා ආපහු යෝජනා කරන මේ වෙනස් වීමත් අතුල් කරලා ගැසට් කරන්නයි කියලා. ඒක කෙරුවොත් එහෙනම් අපිට සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුවේ කොමිටි වාරයේදී අපේ සංශෝධන චෝදනයක් හැටියට ඉදිරිපත් කරන්නේ.